මේ තාපඥා තියෙන උපස් උපසමාන උත්පතිය ප්‍රතිකූල සංඥා කියන මේ දෙක පහදලා දෙන්න කියලා කියනවා. උපසම කියලා කියන එක තමයි අපි විග්‍රහ කරන්නේ. සංසිඳෙනවා. සංසිඳන සංසිඳන සමභාවයෙන් සම වෙනවා. සමභාවය කිව්වේ විසම භාවයෙන් අහක් වෙච්ච පැත්ත සමයි. එහෙනම් මොනවද විසම? සාග දේශ මොහ විසමයි. සාගක්ෂේ දේශක්ෂේ මොහක්ෂේ සමයි. සමයට උපවිනවා කියන්නේ ආසන්න වුණා. රාගක්ඛය නිබ්බානං, ද්වේෂක්ඛය නිබ්බානං, මෝහක්ඛය නිබ්බානං. රාගක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය නිවන. නිවනට ආසන්න වුණාම නිවනට සබවිවි එන සමපැත්තට ලං වෙනකොට කියනවා ලං වීමට කියනවා උපසම වෙනවා. මෙන්න මේ උපසමානුස්සතිය කියලා කියන්නේ රාගක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය ලබන්නා වූ සාන්ත වූ ප්‍රණීත වූ නිදහස. මම කොච්චර ලං වෙලාද? අන්නේ ලක්වීමෙන් පළමු තමන් මනසෙන් තේරුම් අරගෙන. අන්නේහි සාන්තෝ ප්‍රණීතෝ නිවන් සුවේට යම් තරමක් ලං වෙනවාද? අන්නේ සිහි කිරීමට කියනවා උපසමානුස්සති. නිවන සිහි කරනවා කිව්වේ ඒකයි. ඒකට කියනවා උපසමානුස්සති දස අනුස්සති වලින් එකක්. ඒක කර්මස්ථානය. ලෝක අනාතයි නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම වෙත්වා කියලා මේ වර්ණන ලෝකේ අනාතයි කියලා කියන ලෝකේ ආදීනෝපේ. නිවනම නාදා කියන ලෝකේ අත්හැරි නොඇලී මිදී යාමේ නිදහසේ සාන්ත වූ ප්‍රණිත වූ දුකෙන් නිදහස් වීමේ සැනසෙල්ල පේනවා. අන්නේ සැනසෙල්ල ලැබේවා කියලා සිහි කරමින් ඔය කර්මස්ථාන සිහි කරලා අර්ථය වැටහෙනකොට නැගෙන්නේ උපසමානුස්සතිය. පටික්කුල සංඥා කියන එකත් ඔයගෙ තේරුම් ගන්න ඕනේ. යමක් හොඳ නම් ඒකට අනුකූල වුණාට කමක් නැහැ. යමක් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ටපත් වෙනවා නම් ඒකට අනුකූල වෙන්නේ නැතුව ප්‍රතිකූල වෙන්න ඕන. පිළිකූල කරනවා කියන එක නෙමෙයි ප්‍රතිකූල කියන්නේ. අනුකූල වෙන්න සුදුසු මොකද්ද? ප්‍රතික්ෂේප කර දමන සුදුසු මොකද්ද? ඔන්න ඔය දෙක තෝරගන්න ඕනේ. යමක් හේතු කොටගෙන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස පහළ වෙනවා නම් ඒ බඳු වන්නා වූ දෙයට අනුකූල වෙන්න හොඳ නැහැ. ඒක ප්‍රතික්ෂේප කළ යුතුයි. අන්න ඒක මුල ඉඳන් දැනගෙන එකින් එක ප්‍රතික්ෂේප කරගෙන ප්‍රතික්ෂේප කරගෙන යනකොට කියනවා පටික්කුල මානසිකාරය කියලා. අද පටික්කුල මානසිකාරයේ ওই තරම් වෙනස් සත්‍යයක් අරගෙන කැතයි ගඳයි කිවිලිකුලයි ජරාවයි ජී ඒකේ තත්ත්වෙට මානසිකත්වය ඇති කරගෙන දූෂයෙන් තත්ත්වෙට පත් කරගන්න. පටික්කුල කිව්වේ ඕක නෙමෙයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස යමකින් ලබා දෙනවා. ඒ සියල්ල ප්‍රතික්ෂේප කළ යුතුයි. ප්‍රතික්ෂේප කරනකොට ගැටීමක් නැහැ. ලෝක සම්මතිය පිළිපුරු කරන්න ගියාම ගැටීමක් ඇති වෙනවා. ලෝකයා යමක් පිළිකුල් කරයිද ආර්යෝ පිළිකුල් නොකරයි. එහෙනම් ලෝකයා පිළිකුල් කරන සම්මතිය ආර්යෝ පිළිකුල් කරන්නේ නැහැ. එහෙනම් අද මේ පිළිකුල් කරන්න හදන තියෙන්නේ මොකද්ද? ලෝකයා යම පිළිකුල් කරයිද ඒකම අපිත් පිළිකුල් කරයි දැන් ලෝකයා පිළිකුල් කරන්නේ මොනවද ඉතින් කේසා ලෝමා නකා දන්තා තතෝ මංසන් අහාරු අත්‍රි අත්තිමින්ජා වක්කං හදයා මෙහෙම කියාගෙන ගිහින් ඉතින් කෙල සොටු මල මුත්‍ර මේවත් පිළිකුල් කරන තැනට 31ට ආගෙන අපි කියනවා කවුරු හරි උඹේ ඇඟට කෙල ගැහුවොත් එහෙම උඹක පිළිකුල් කරනවද නැද කියලා අපි සාමාන්‍ය කෙනෙක්ගෙන් අහුවොත්. බෞද්ධ නෙවෙයි අබෞද්ධ කියන කෙනෙක්ගෙන් අහුවොත්. ඔව් ඒකට මොකක්ද එන්නේ පිළිකුල්? අනේ මම නම් පිළිකුල් කරන්නේ මම හරි ආදරේ බාධා ගන්නවා ආදරේ ඉව ගන්නවා එක කිව්වොත් අපි පිළි ගන්නවා. කවුරු හරි අපිට හොරු හුරුලා හැම දැම්මොත් කොච්චර හොඳද? මම හරි බියයි කියනවා. මුත්‍රා කරලා ගැහුවොත් මුත්‍රා බෝල් කට්ටකින් ගිහම කාගේ හැදෙන්නේ? කොච්චරම තියනවද මල පහ කරලා ගැහුවා කාගේ හරි අහගෙන හරි හොඳයි කියනවා පිළිකුල් කරනවා සාමාන්‍ය ලෝකයා පිළිකුල් කරනවා ආර්ය පිළිකුල් කරන්නේ නැහැ මේ පළවෙනි ආර්ය ඉන්දිය ඉතින් අපි කරන්නේ ආර්ය ඉන්දිය නේ මගද වෙන එකක් පිට සෙම සරවලේ දහදිය තෙල් ගුණ දැන් මේ ලෝකයා කවුරු පිළිකුල් කරන්නේ ඒකින් තමයි හොද හොද දඟලන්නේ සුවඳ වල වල දඟලන්නේ දාඩිය ගඳ ගන්නවට කැමති නැහැ. ඉතින් අපිත් ඔක ඒ ඒ කිහිදෙත් අපි ඉන්නේ කොතනද? ලෝකයා පිළිකුලනේ කරන එක ඔය කර්මස්ථානේ වන්න කෙනත් එහෙමම කරනවා. දැන් කො පිළිකුල් භාවනා කියනවා. බුදුරණන් වහන්සේ දේශනා කළේ අසුභ භාවනාව. සුභ නැති දෙයක් තියෙනවා. සුභ අසුභ කියන්නේ ලෝක සම්මත කතාව නෙමෙයි. සුභ හොයන්නේ අසුභ හොයන්නේ කොතනින්ද? ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස උපායාස යමක් යමක් නිසා පහළ වෙනවා නම් ඒව අසුභයි. යම් දැනක ජරා මරණ නැත්නම් ශෝක පරිදේව දුක් දෝමනස උපායාස නැත්නම් ඒ නිවන මිසක් ඒ මිහක් කොහොමවත් නැහැ. ඒක සුභයි. මෙන්න සුභාසුභ හොයාගන්නේ. එන අසුභ භාවනා මොකද්ද? ලෝක අසුභයි නිවන සුභයි. කො ගැටුණා. කො පිළිකුල් කරා. අසුබදී අසුබ වශයෙන් දකිනවා. ලෝකයා අසුබේ සුබයි කියලා ගන්නවා. එහෙනම් ලෝකයේ අතක් නැති පැත්තක් තියෙනවා. කේස් වලට කැමතිත් නැහැ, ලොම් වලට කැමතිත් නැහැ, නියපොතු වලට කැමතිත් නැහැ, දත් වලට කැමතිත් නැහැ, වෙන වෙනම වෙන් කරගත්තොත් කැමති නැහැ. හැබැයි ඔය 32 මේකට කරලා හිටන් හදුව මායා තලයක් හැදුවා. මායා රූපයක් ගොඩ නැගුවා. හරි ලස්සනයි. හොදලා වතුර බොන්න පුළුවන්. දැන් තව වචනයක් කියේ. අනේ මට ඇතුළු කරන්න ඇත්නම්, ඉඹ ගන්න ඇත්නම්, වැළඳ ගන්න ඇත්නම් මෙන්න ලෝකයා සුභයි කියන්නේ. ලෝකයා යම සුභයි කියලා ගනි ආර්යෝ එක සුභයි කියනවා. මෙන්න මේකටපත් වෙන්න ඕනේ. ඒකටපත් වෙන්නේ කොහොමද? ඔය ලස්සනයි ප්‍රියයි හැඩයි රුවයි කියන ඕක අල්ලගන්න ගිහිලා ඕකේ බදාගන්න ගිහිල්ලා. ජරා මරණපත් වෙන දෙයක් නම් ගත්තී. අනේ මම ප්‍රිය කරපු දෙයට වෙච්ච දේ. ඒක ජරාවටපත් වුණා. ඒක වෙනසිලා ගියා. අනේ මට වෙච්ච දෙයක්. මම කොච්චර ප්‍රියමනාපේද තියාගෙන හිටියේ. ඒකට මෙහෙම දෙයක් වුණානේ. ශෝක භවදේව දුක දෝමනස පාසෙනේව. මෙන්න මේක දැක්කනා. මෙන්න මේවා සුබයි කියලා ගන්න වටින්නේ නැහැ කියන්නේ ප්‍රඥාවෙන් නිගමනය කරන්න ඕනේ. ඒ ප්‍රඥාව නැති සාකල් ඔහුට සිද්ධ වෙනවා. අසුභයන් පස්සේ සුබයි කියලා ගිහිලා දුක් විඳින්න. මෙන්න මේ දුකෙන් නිදහස් වෙන්න ඕන නම් ලෝකයා සුබයි සුබයි කියලා ගන්න ජරා මරණ ශෝකපරිදේව දුක්ඛ දෝමනස උපායයන්ට පස් කරන දේවල් නුවණින් තේරුම් අරගෙන. ඕවා පස්සේ ගියොත් එහෙම වෙන්නේ ඕකනම් ඒකේ හම් වෙන්නේ සුභයක් නෙමෙයි අසුභයක් කියලා දකින්න ඕන. එහෙනම් මොකද්ද සුභ? යම් දැනක ජරා මරණ නැද්ද? ශෝකපරිදේව දුක්ඛ දෝමනස උපායාස නැද්ද? එහෙනම් ලෝකය හා සම්බන්ධ වෙනක නම් ඕක ලබන්න බෑ. ලෝකේ හටගන්න හැම જાතියක්ම ජරාවට මරණයටපත් වෙනවා නම් එබඳු જાතියක කෝකට හෝ ප්‍රියකරෝ අනේ මම ප්‍රිය කරපු දේ නැති වෙලා ගියා කියලා. තමාගේ ප්‍රියභාවය නැති වීම නිසා ඇති වුණා වූ දුක්ඛ දෝමනස උපායාසයටපත් වෙන්න සිද්ධ වෙනවා. එහෙනම් ලෝක ස්වභාවය ඕකන. මේ ලෝකේ අසුභයි කියලා දකින්න ඕන. එහෙනම් මොකද්ද සුභ? ලෝකේ තියෙන සියලුම જાති යම් තැනක නැද්ද? එතන ජරාවටපත් වෙන මරණයටපත් වෙන දෙයක් නැහැ. එහෙනම් එතන ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාසය නැහැ. ඒ තමයි නිවන. ඒ නිවන සුවේ සුභයි. මෙන්න මේක දැක දාපේ සුභ අසුභ දකිනවා. අසුභ භාවනාව උතල සිද්ධ වෙනවා. මෙන්න මේකයි පටික්කුල සංඥා කියන එකේ තියෙන වෙනස. පටික්කුල බලන්නේ ලෝක සම්මත පිළිකුලෙන් නෙමෙයි. එයින් හටගත්ත ගොඩ නැගිච්ච යමක් ඇත්නම් ඒක කොහොමද? ආහාරයේ ප්‍රතිකූල සංඥා බලන්න කියනකොට අද මොකද කරන්නේ? බලු වමනයක් වායේ කටට ගත්ත ගත්ත කාම එක කටේ කෙලත් එකලා දැවුණා බලු වමනයක් වුණා ඕක අමාරුලක දුක කොච්චර අපිරියද ඕක තමයි බඩේ තියෙන්නේ. ඊට පස්සේ ඕක තවත් ජරා වෙලා ගිහලා ගඳ ගහන්න අරුටි කියලා එන්න දාලා පිට කරනවා. ඉතින් මොනවා ජරාවනේ. ලෝකයට ඕකනේ දකින්නේ. ඔය බලුවමනේ වාගේ ප්‍රිය කරනවද නැද්ද කියලා හිටන් අපේ බෞද්ධ කියන කට්ටිය නෙමෙයි. හබල හබල කටේ දාගෙන එන ලොමු ගහලා ඉවර එනවා. අදාළ බලන්න. වැකිරුවොත් අතර අයින් කෙනෙක් කියයි. එයාත් දකින්න නෙවෙයි බලුවමනේ වාගේ. ඉතින් ඕක බෞද්ධය විතරක් නෙමෙයි අබෞද්ධයත් ඕකනේ ඉන්නේ. කවුරුත් ඉන්නේ ඕකේ ලෝකේ ඉන්න අය. අප්‍රිය කරන තමයි උතන. මොකද්ද මේකෙන් දකින්න කිව්වේ? ආහාරේ. ආහාර හතරක් තියෙනවා සතර ආහාරයක්. කවලින් කාල ආහාර, ස්පර්ශ ආහාර, විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර කියන මේ ආහාර හතර. උපන් සත්වයාගේ පැවැත්මට උපදින්න ඉන්න සත්වයාට අනුග්‍රහය පිණිස හේතු වෙනවා කියලා බුදුන් වහන්සේ දේශනා කළා. එහෙනම් මොනවද සත්වයාට පැවතින්නේ? උපන් සත්‍යයේ පැවැත්ම මොනවැන්ද හැදෙන්නේ? උපදින්නේ සත්‍යයට අනුග්‍රහය ලැබුණාම මේ අනුග්‍රහය ලබාගෙන උපද්දන්නේ මොනවද? ජරා මරණ රෝග පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ට පත් කරන දෙයක් නම් උපද්දන්නේ, පවත්වන්නේ. ඒක ප්‍රිය කරන තාක්කල් ඔහුට රෝග පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ට පත් වෙන්න සිද්ධ වෙනවා. දුකෙන් නිදහසක් නැහැ. අන්න ඒ නිසා ජරා මරණ රෝග පරිදේව දුක්ඛ දෝමනස උපායාසය පහල කරනවා යම් ආහාරයක් ඇද්ද? ඒ ආහාරය සුබ දෙයක් පහල කරන්නේ නැහැ. ඒකෙන් පහල කරන්නේ දුකට හේතු වෙන අසුබයක්මයි. මෙන්න මේක ආහාර හතර ගැන දකින්න ඕනේ. මේක අය හැඩවැඩ කරගන්න. රාගයෙන් කුල්මත් කරගන්න, උපනංගවා ගන්න, ලස්සන කරගන්න, ප්‍රියමනාප කරගන්න. කනබුන ආහාරයක් තියෙනවා. ඒ අදහසින් නම් ඒ ආහාරي ගත්තේ. ඔහු මාර්යාගේ බිලිය ගිල්ල කෙනෙක් වෙනවා. මාර කිව්වේ මොකද්ද? ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපාදානයන්ට පත් කරන්නා වූ දෙයක් පරිභෝග කරලා ගොඩනගා ගත්තා නම් මරු ගොඩනගා ගත්තා. අන්නේ මරු ගොඩනගා ගත්තොත් මරුගේ බිලිය ඕකයි. බිලිය කෝක තමයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස. ඒකේ ගහපු හැම තමයි ඒකට ආස්වාද බැඳෙන්නා වූ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය. ඔන්න ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයෙන් ගොඩනගා ගැනීමට ආහාර ගත්තා නම් මොනවද? මේ කයේ තියෙන ಜಾති ටිකයි ගොඩනගන්නේ. හොඳට කාලා හොඳට කාලා බීලා හොඳට පෝෂණය වෙලා ඉතින් මම හැදවැදේලා ලස්සන වෙලා ඉන්න ඕනේ. ඒක රාශි පෝෂණය ගන්න ඕනේ. මේ ආදි වශයෙන් අරගත්තා නම් එහෙම පරමාර්ථය කරගත්තේ මොකද්ද? ජරා මරණයටපත් වෙන්නා වූ જાතියක් ගොඩනගා ගැනීම. නැ කාය නැමැති જાතිය ගොඩනගා ගත්තාම ජරාවට පත්න වෙන මරණයට පත්න වෙන කාය නැති જાතිය කාටවත් ගොඩනගා ගන්න බෑ. එහෙනම් ඒක ජරාවට වශයෙන් පත් වෙන අනේ මගේ කය නැති වුණා. කය වැහැරුණා. ඇස් පේන්නේ නැතුව ගියා. කන් ඇහෙන්නේ නැතුව ගියා. මගේ ශාරීරිය බලන්න නැතුව ගියා. ඉන්ද්‍රියන් දුර්වල වුණා. අනේ මට වෙච්ච දෙයක්. තාම මෙහත් වැරදෙනවා. ගොඩනගා ගන්න බෑ. කන නැතුව ගියා. ඉන්ද්‍රියන් දුර්වල වුණා. හුස්ම ගන්නත් අමාරුයි. මැරෙන්නයි එන්නේ. අයියෝ. ඔන්න එන අදහස්. ඕක එදිමි ලස්සන කර කර ගොඩනැගිව කාලා කාලා කියලා හිටන්. දකින්න ඕන. ඔන්න ඕක දකින්න අපි වෙනවා. කබලින් කාර ආහාරයෙන් සුවයක් නම් ගොඩනැගුවේ නෑ. අසුභයක් ගොඩනගලා දුන්නා විසක්. ඇයි අසුභයි කිව්වේ? ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයෙන් කෙලවර කරන එකක් නම් අසුභයි මිසක් සුභ වෙන්නේ කොහෙද? මෙන්න මේක දකින්න ඕන. මනවඩන රූප මනවඩන ශබ්ද මනවඩන ගන්ධ මනවඩන රස මනවඩන ස්පර්ශ මේවා රූප ස්පර්ශ ශබ්ද ස්පර්ශ ගන්ධ ස්පර්ශ රස ස්පර්ශ ආදී වශයෙන් කාය ස්පර්ශ වශයෙන් ස්පර්ශ ආස්වාදයක් විඳගෙන ඒ තුල ගොඩනගින්න හදනවා අන්නේ ස්පර්ශය ලබා ගැනීමට අවශ්‍ය කරන ඉන්ද්‍රියන් භෝජනය කරගන්නවා ඒවා තුළින් ස්පර්ශයන් යලි යලි පවත්වන්න බලාපොරොත්තු වෙනවා නමුත් ඒ ස්පර්ශ පවත්වන්න ගන්නා වූ සියලුම ඉන්ද්‍රිය පද්ධතිය වැහැරිලා වෙනසිලා යනවා නොඑක් දුක් කම්කටොලේ කෙලවර වෙනවා. අනේ මට ලස්සන රූප වරන් තිබිච්ච ඇහැ නේද වැරසුනේ. මිහිරි ශබ්දහන් තියෙන කන ඇහෙන්නේ නැතුව ගියානේ. ආග්‍රාණය කරන්නේ නැහැ වගතු වෙලා ගියා වැරදිලා ගියා දැන් ඒක ලැබෙන්නේ නැහැ. සහ වරන් තිබිච්ච දිවත් ඇකිල්ලා ගියා. සහ දැයින්නෙත් නැහැ. පහළ ලබා තිබිච්ච කයත් ඉන්දියන් ඇකිල්ලා ගියා. පහළ ලබා ගන්නවත් බෑ. අනේ ඒවා වැහැරලා ඒවා බෙහෙත දැම්මට ගිරක් දෙනවා. ඒව නිසා ඇතුලේ දුක්ඛම් කඩු දාහ ගිනිනවා. විඳ විදා ඉඳ වෙනවා දුකසේ. මෙන්න මේ අදහස එනවා ස්පර්ශයන් පස්සේ ආහාර හොයාගෙන ගියොත්. එහෙනම් මෙන්න මේ ආහාරී ස්පර්ශ ආහාරී තිබෙන්නා වූ අසුබේ දකින්න ඔන්න අසුබ. ඔය අසුබ නිස්පාදනය කලේ ස්පර්ශයන් පස්සේ ගිය නිසා. එහෙනම් ස්පර්ශ ආහාරය මහා භයානකයි කියලා දකින්න ඕනේ. මනෝ සංචේතනහා හිත විවිධාකාර ආස්වාදයන් පස්සේ චේතනා පහල කර කර ඒවා හොයාගන්න හිත පහල කර කර ගෙනියනවා. ලෞකිකත්වයේ ආස්වාදයන් පස්සේ. මෙන්න මෙයාට පහළගෙන හිතක් හිතක් ගන්න මොකද වෙන්නේ? සංඛාර ගොඩනැගිලා, ඒ බඳු දේවල්ම කුණු ගොඩවල් ගොඩනගන්න මගක් පෑදිලා හිටාගේ ඒකට හේතු වෙනවා. එහෙනම් ඒකෙන් කවදා පහළ කරන්නේ සුබයක්. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පාසයන්පත් වෙන දෙයමයි පහළ වෙන්නේ. ඔන්න ඕක දැක්කනම් මනෝ සංචේතන මහ භයානකයි. ආහාර කරගන්න වටින්නේ නැහැ නේ කියලා ඉතක් ආවදා. මනෝ සංචේතන ආහාරීති වෙන්නා වූ බලාපොරොත්තුව ක්‍රමක්‍රමයෙන් සංසිඳිලා යනවා. විඥාන ආහාර මම මෙහෙම කෙනෙක් මම දැනුවත් කෙනෙක් උගත් කෙනෙක් මගේ தත්ත්වය මේකයි මගේ වංශය මේකයි කුලය මේකයි ජාතිය මේකයි මගේ தත්ත්වය මේකයි හිත හිත හදා ගන්නවා එක එක જાති හිත දරාගෙන ඉන්න ඔය ඔක්කොම හිත තමයි හොඳයි හොඳයි කියලා ගත්ත විඥාන ඇති මානසිකත්වය ඔන්න බඳු ඒවා හොඳයි කියලා ගත්ත පුද්ගලයාට වෙනස වෙන දෙයක්ම විනාශ වෙන්න දෙයක්ම කැමතිේ නොපවතින දෙයක්ම ඔහු දරාගෙන ඔහු වෙතන ඉඳ හදනවා. ඔහුගේ මානසිකත්වයට හද වගේ. ඒ මානසිකත්වයේ විඳී යනකොට ඔහුට දුකක් ශෝකයක් එනවාමයි. ඔහුට ශෝක පරිදේව දුක් දෝමනස පාදන පහල කරන දෙයක් මුල පිළිවා මිසක් විඥාන කියලා. වෙන හොඳ එකක් නම් නිවන සැනසීම පහල කලේ නෑ. මෙන්න මේ ටික තේරුම් ගත්ත දාට විඥාන පිළිබඳ බලාපොරොත්තුවක් ඉවර වුණා නම් ආහාර හතර නැත්නම් සසර ගමන ඉවරයි. ඉවර කරන ආරිහත් ඵලේ. කලබුණ ආහාර ගන්නවා. ඔව්. බිලියා කරගත්තේ ඒවා ගන්නෙ නැහැ කවලි ඉවරයි. කය කාමීද බිලි කරන ඒවා ගත්තේ නැහැ. ජරා මරණ ශෝක පරිදේව දුක දමන සුපාස්සේ ආසේ පහල කරන විදිහට හේතුකාරක වෙන මානසිකත්වකින් කය දරාගත්තේ නැහැ. ඔව් ආහාර ගන්නවා කවලින් ආහාර උරන්නේ නැහැ. කවලිකාර ආහාර කියන්නේ කලවණ ආහාර, කපල කන ආහාර, ඔය ආදි වශයෙන් අර්ථ දීලා ගියහම තමයි ඇත්ත හොයාගන්න බැරි. නේද? රහතන් වහන්සේට කවලිකාර ආහාර නැහැ. ආහාර ගන්නවා කයෙත්. සාමාන්‍ය මිනිස්සුયો කවලිකාර ආහාර ගන්න. බරිකින් ආහාරය ගන්න සීමා ඉක්මලා නිකය ගන්න. කය පෝෂණය කරගෙන රස විඳ විඳ රස ආස්වාදී වැඩි හැදී ඉන්න. ඒක රෝණිය අහෝ හොයා. සහාය අහෝ හොයා කඳ ගියාම අන්න ඒක තමයි කබලිකාර ආහාර කියන්නේ. ආහාරයේ කබලිකාර ආහාරයක් වෙන්නේ අවිද්‍යාව නිසා ගොඩනගෙන චන්දරාගය. එනිසා කියනවා කබලිකාර ආහාරය තෘෂ්ණා නිදානයි තෘෂ්ණා සමුදයයි තෘෂ්ණා ප්‍රභවයි. කබලිකාර ආහාරය. කනබුන ආහාරය එහෙම කිව්වනම් එහෙම ඔය අදහස එන්නේ නැහැ මොකද? රාතන් වහන්සේ කරවබුණා. ජීවත් වෙලා ඉන්නකම්. නැනම් පැවැත්මේ ඉන්නකම් පිටුම් පාන දවස් වෙනකම් අන්තිමට. එන කබලිකාර ආහාරයේ තෘෂ්ණා නිදානයි තෘෂ්ණා සමුදයයි තෘෂ්ණා ප්‍රභවයි. නැත්නම් තෘෂ්ණාව සහමිලි මිදහැරු රහතන් වහන්සේට තෘෂ්ණා සමුදයක්වත් තෘෂ්ණා නිදානයක්වත් තෘෂ්ණා ප්‍රභවයක්වත් නැති නිසා ආහාර ගන්නවා සස තෘෂ්ණාවෙන් හෝ කාය හැඩවැඩගෙන තෘෂ්ණාවකින් හෝ ගන්න ආහාරයක් නැති නිසායි ආහාර කබලිකාර ආහාර නොවන්නේ. ආහාරය නිකම්ම කබලිකාර ආහාර වෙන්නේ අවිද්‍යාවේ නිගමනයේ නිසායි කබලිකාර ආහාර වෙන්නේ. එහෙනම් කය ওই විදිහට බිලි බිලි කරගත්තා වෙනවා. බිලිය කියලා කියනවා මාර්යාගේ ආහාරය. බිලි වෙනවා. හරියට බිලි කොක්කේ ගහපු යමට මාළුවා බිලි වෙනවා වගේ. මෙන්න මේ ආකාරයෙන් තමයි දුක ගොඩනගා ගන්නවා. කාලා බීලා ආසාවෙන් ගොඩනගාගෙන. ඒ දුක සැපක් කියලා ගන්නවා. ඒ අරගෙන තමයි ආහාරයෙන් කය පෝෂණය කරගෙන ආස්වාද විඳින්න බලන්නේ. හොඳ හොඳ ආහාර අරගෙන හැඩවැඩ වෙන්න බලනවා. ලස්සන වෙන්න බලනවා. ශක්තිමත් කරගන්නවා. කාමයට කාමයට අවශ්‍ය වෙන විදිහට පෝෂණය කරගන්නවා. මෙන්න මේ ගති ලක්ෂණ අවිද්‍යාවේ නිගමන නිසා එහෙම ගන්න ආහාරය තමයි කබලින්කාර ආහාර කියන්නේ. මෙන්න මේ විදිහට මෙයා ඔක්කොම ප්‍රතික්ෂේප කළ යුතු අපා දකින්න ඕනේ. ඇයි ප්‍රතික්ෂේප කරන්නේ? යමක් යමක් අපි කැමැත්තෙන් බලාපොරොත්තුෙන් ඉපද්දව ගත්තා නම් ඒක ජරා මරණයටපත් වෙන දෙයක්. කැමතිදියා ජරා මරණයටපත් වුණොත් මොකද වෙන්නේ? ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. ඒක නම් අවසාන ප්‍රතිඵලයේ වෙනසක්මත් දෙන්නේ නැත්නම් ඒ බඳු දේ ප්‍රතික්ෂේප කළ යුතුයි. අන්න ඔය දැක දාලා ප්‍රතිකූල මානසිකාරය එනවා. ඔය ටික දකින්න නම් කේස් කතායි කේස් කතායි කේස් පිළිකුලයි ලොම් කතායි ලොම් කතායි ලොම් පිළිකුලයි කිය කී කියන මේක ලැබෙන්නේ නැහැ. ප්‍රතිකූල මානසිකාරයේ නිවන අවසන් කරවු කර්මස්ථානයක්. එයා නිවන අවසන් කළා නම් ලෝකේ ඇති සියල්ලම කුමක් නිසා ප්‍රතික්ෂේප කළ යුතුද ප්‍රතික්‍රූල කළ යුතුද? ජරා මරණ ශෝක පරිදේව දුක දෝමනස උපායාසය පහළ කරන නිසා ප්‍රතික්ෂේප කළ යුතුයි ප්‍රතික්‍රූල කළ යුතුයි. පිළිකුල් නෙමෙයි කියන්නේ ප්‍රතික්ෂේපිතයි. ඒකයි අර්ථය. ප්‍රතික්ෂේප කිරීම එකක් පිළිකුල් කිරීම තව එකක්. පිළිකුල් කරන්න ගියාම දුෂ්‍ය වෙනවා. නරක නම් ප්‍රතික්ෂේප කරලා ප්‍රහාම උපේක්ෂාවෙන් ඒක කරා. ඒක නිවන්ට හේතු වෙනවා. ඔක දකින්න ඕනේ.